මේ සූත්‍ර දේශනාව සවැත් නුවර දෙවුරන් වෙහෙරේ ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ අනාථපිණ්ඩික සිටුවරයා උදෙසා දේශනා කරන ලද්දක් මේ සූත්‍ර දේශනාවෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ඉන්න මිනිස්සු බලාපොරොත්තු වන කාරණා පහක් පිළිබඳව දේශනා කළා. පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිස්සු අපි හැමදෙනාම බලාපොරොත්තු වන කාරණා පහක්. මේකට අකමැති මේක ප්‍රතික්ෂේප කරන කවුරුත් ලෝකයේ තුල දකින්න නැහැ. එසා පෘථග්ජන සත්වයන් විදිහට ජීවත්වන අපේ විවිධ බලාපොරොත්තු තිබෙනවා. මේ ජීවිතයේ බලාපොරොත්තු ගොඩාක් තිබෙනවා. මේ ජීවිතයෙන් පසු බලාපොරොත්තුත් තිබෙනවා. ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සත්වයාගේ ඒ බලාපොරොත්තු අරමුණු දිහා දැකලා දේශනා කරන ලද ධර්මයක්. ඒ වගේම බලාපොරොත්තුවක් අපි හිතුවට පමණක් ප්‍රාර්ථනාවෙන් පමණක් යැදීමෙන් පමණක් ඉෂ්ටවන්නේ නැහැ. බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න බලපාන හේතු සාධක ලෝකයේ තුල තිබෙනවා. හේතුඵලවාදී ධර්මතාවට යටත් ලෝකයේ තුල කිසිදු දෙයක් හේතුපාදී නොවන ආකාරයෙන් සිද්ධවන්නේ නැහැ. සලෝකයේ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුඵලවාදයට යටත්වයි. අහේතුකව, අපච්චයව හේතුප්‍රත්‍ය නොමැතිව ලෝකයේ තුල කිසිවක් සිද්ධවන්නේ නැහැ. එසා භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවෙන් අනේපිඩු සිටුතුමාට පැහැදිලි කළා සිටුතුමනි මේ ලෝකේ ඉන්න මිනිස්සු මොන වගේ බලාපොරොත්තුද තිබෙන්නේ මේවා දුර්ලභ බලාපොරොත්තු පංචමේ ගහපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් ගෘහපතිය ලෝකේ දුර්ලභ වූ හිතට ප්‍රිය උපදවන හිතට කාන්තිය උපදවන හිතට මනාපය ගෙන දෙන කරුණු පහක් ඒ පහ මොනවද? ආයුකෝ ගහපතිට්ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ගෘහපතිය ආයුෂය යනු ලෝකයේ දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන කාන්ත මනාප කරුණක්. මේ ලෝකයට එන කිසිම කෙනෙක් අඩු ආයුෂක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩිකල් ජීවත් වීමේ බලාපොරොත්තුවක් කා තුලක් තිබෙනවා. ඒක මනාප කරුණක්, ප්‍රිය කරුණක්. ඒ වගේම මේ ලෝකේ ලස්සන ප්‍රියමනාප රූපයක් හැමදෙනාම බලාපොරොත්තු වෙනවා. ප්‍රියමනාප රූපය සිතට ප්‍රිය උපදවන කාන්ත මනාප කරුණක්. ඒ වගේම සුඛං ඉට්ඨං කන්තං මනාපං දුල්ලබං ලෝකස්මෙන්. මේ ලෝකේ තවත් බලාපොරොත්තුවක් තියෙනවා ඒ තමයි සැප ලැබීමේ ආශාව. සැප ලැබීමේ කැමැත්ත ඉෂ්ඨකාන්ත මනාප බලාපොරොත්තුවක්. ඒ වගේම තව බලාපොරොත්තුවක් තමයි යසස ලැබීමේ බලාපොරොත්තුව. යසස කියලා කිව්වේ පිරිවර සම්පත් ලබා ගැනීම ප්‍රිය උපදවන මනාප ඉෂ්ට අරමුණක් බලාපොරොත්තුවක්. ඊළඟ බලාපොරොත්තුව තමයි සග්ගායිට්ඨා කන්තා මනාපා දුල්ලබා ලෝකස්මින්. ස්වර්ගය මේ මනුස්ස ජීවිතයෙන් පස්සේ යන ලෝකය යහපත් තැනක් සැපවන්ත තැනක් සැප ඇති තැන තමයි ස්වර්ගය කියලා කිව්වේ ස්වර්ගය ආකාර කිහිපයක් ඒ තමයි සුගති හතක් තිබෙනවා එකක් මනුස්ස ලෝකයේ අනිත් ඒවා තමයි චාතුරු මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතේ, පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝක 6. ඒවා තමයි සුගති. මේ සුගතියේ ඉපදීමේ දුර්ලභ වූ මේ සිතට ප්‍රිය උපදවන කාන්ත මනාප කරුණක්. මේ බලාපොරොත්තු නැති කෙනෙක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. හැමෝගෙම තුලම මේ බලාපොරොත්තු තිබෙනවා. දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්නේ කෙසේද කියන කාරණාව. මේ බලාපොරොත්තු දුර්ලභ බලාපොරොත්තු. මේ බලාපොරොත්තු වලට යන්නේ කොහොමද කියන කාරණාවයි වැදගත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කළා ගෘහපතියේ මේ ලෝකයේ දුර්ලභ වූ ප්‍රිය උපදවන කාන්ත මනාප මේ බලාපොරොත්තු පහ මේ බලාපොරොත්තු පහ න ආයාචනා හේතුවා පතනා හේතුවා පටිලාභං වදාමි මේක ඉල්ලීමෙන් ප්‍රාර්ථනා කිරීමෙන් යදීමෙන් ලැබෙන එකක් නෙවෙයි මේ බලාපොරොත්තු දුර්ලභයි සිතට ප්‍රිය උපදනවා කාන්තයි මනාපයි හැබැයි මේ බලාපොරොත්තු ප්‍රාර්ථනා කිරීමෙන් විතරක් ලැබෙන්නේ නැහැ බලාපොරොත්තුව හිතේ තබා ගැනීමෙන් පමණක් ඉෂ්ටවන්නේ නැහැ. මට මේ මේ දේ ඕනෑ කියලා ප්‍රාර්ථනාවෙන් පමණක් මේවා ඉෂ්ටවන්නේ නැහැ. එසා භාග්‍යවතුන් වහන්සේ අනේපිඩු සිටුතුමාට පැහැදිලි කරන්නේ මේ බලාපොරොත්තු වලට අපි ගමන් කළ යුත්තේ කෙසේද කියන කාරණාවයි. ඒදී පළවෙනි බලාපොරොත්තුව තමයි අපි දීර්ඝායුෂ ලැබීම. එහිදී පැහැදිලි කළා නකෝ ගහපති අරහති අරිය ශාවකෝ ආයුං කාමෝ ආයුං ආයාචිතුං වා අභිනන්දිතුං වා ආයුස්සවා පිහේතුං ගෘහපතිය මේ ආයුෂ කැමැති ආර්ය ශ්‍රාවකයා ආයුෂ වැඩිවීම පිණිස යදින්නට හරි ප්‍රාර්ථනා කරන්නට හරි ඒ වගේ දෙයකින් ආයුෂ කැමති වෙන්න හොඳ නෑ. අරි ශ්‍රාවකයා තමන්ගේ ආයුෂ වැඩි වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. බලාපොරොත්තු වෙලා හිතේ තියාගෙන ඒවා කිය කියා ඉඳීමෙන් පමණක් බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නෑ. එසා ආයස්ස කැමති ආර්ය ශ්‍රාවකයා මොකක්ද කරන්න ඕනේ? එයා කළ යුතු දේ තමයි ආයු සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා ආයුෂ වැඩි වෙන්න හේතු වන ප්‍රතිපදාව පිළිපදින එක. ඒ ආයුෂ වැඩි වෙන්න බලපාන ප්‍රතිපදාව පිළිගැනීමෙන් ඒක අනුගමනය කිරීමෙන් එහි යෙදීමෙන් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා ආයස වර්ධනය කරගන්න. ඒ ප්‍රතිපදාව පිළිගැනීමෙන් දිව්‍ය හෝ වේවා, මනුෂ්‍ය හෝ වේවා ආයස ලබන්න එයා හිමිකරුවෙක් බවට පත් වෙනවා. දැන් එතකොට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා ආයුෂ ලබන්න ආයුෂ වැඩි වෙන්න බලාපොරොත්තුව තියෙන කෙනා ඒක ප්‍රාර්ථනා කිරීමෙන් විතරක් ලැබෙන්නේ නැහැ. ඊට අවශ්‍ය ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕනේ කියා. ඊළඟට පැහැදිලි කරනවා නකෝ ගහපති අරහති අරිය ශාවකෝ වන්නකාමෝ වන්නං ආයාජිතුං වා අභිනන්දිතුං වා වන්නස්සවා පිහෙතුං කවුරු හරි කෙනෙක් ශරීරයේ පැහැය වර්ණය ලස්සන කැමති කෙනා ඒ ආර්ය ශාවකයාගේ ශරීරයේ පැහැපත් බව ලස්සන ප්‍රියමනාප බව ප්‍රාර්ථනා කිරීමෙන් බලාපොරොත්තු වීමෙන් ආයාචනා කිරීමෙන් ඉල්ලීමෙන් ලැබෙන එකක් නෙවෙයි. තමන්ගේ ශරීරයට ලස්සන ආකර්ශනීය බව කැමති කෙනා විසින් සිරුරේ පැහැය වර්ධනය කරන ප්‍රතිපදාව පිළිපැදිය යුතු වෙනවා. ඒ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් විතරයි තමන් තුන ලස්සන පැහැපත් බව අලංකාරය දීප්තිමත් බව ආකර්ශනීය බව Taman තුඩ ලබාගත හැකේ. ඒක බලාපොරොත්තු වීමෙන් ප්‍රාර්ථනා කිරීමෙන් කියා කියා සිටීමෙන් මතුරු මතුරු සිටීමෙන් ලැබෙන්නක් නෙවෙයි. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනා දිව්‍ය ලෝකවල ඉපදිලා දෙවියන්ට අයිති ලස්සන වැඩි කරගන්නවා. මනුස්ස ලෝකේ ඉපදිලා මිනිසුන් අතර ලස්සන කෙනෙක් බවට පත් වෙනවා. දෙවියන් අතර මිනිසුන් අතර ලස්සන පැහැපත් පිවිතුරු ප්‍රසන්න කෙනෙක් බවට එයාවපත් වෙනවා. ඒක අපේ බලාපොරොත්තුවක්. ලස්සන වෙන්න සෑහෙන වියදම් කරමින් කටයුතු කරනවා ඒ වෙනුවෙන් අපි කැපකිරීමක් කරනවා කාගේ බලාපොරොත්තුවක් ඒක මේ ලෝකයේ තුර බලාපොරොත්තු වීම නරක එකක් නෙවෙයි ඒක පෘථග්ජන සත්වයාගේ ස්වභාවයක් හැබැයි නිකන් ලස්සන ලැබෙන්නේ නැහැ කියන එක තමයි අපි මෙතනදී තේරුම් ගත යුත්තේ ඊළඟට මේ පෘථග්ජන ලෝකයේ ඉන්න සත්වයන් අතර බලාපොරොත්තු වෙන තව දෙයක් තමයි සැප ලැබීම. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා අනේ පිරිසුදුමාට සැප කැමැති ආර්ය ශ්‍රාවකයා. ତොර සැප කැමැති ආර්ය නොවන කෙනෙක් විවිධ දේවල් වලින් සැප බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක ප්‍රාර්ථනා කර කර ඉන්න පුළුවන්. ආය ආචනා කර කර ඉන්න පුළුවන්. හිත හිතා ඉන්න පුළුවන්. හැබැයි ආර්ය ශ්‍රාවකයා එහෙම කරන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ආර්ය ශ්‍රාවකයා අරිය ශ්‍රාවකයන් සුඛ සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා සැපයට හේතු වන සැප ලබන ප්‍රතිපදාව පුණ්‍ය ක්‍රියාවල යහපත් ක්‍රියාවල නිරත විය යුතු වෙනවා නිකම්ම සැප ලැබෙන්නේ නැහැ ඒ ප්‍රතිපදාව ඒ පිළිවෙත අනුගමනය කරන ආර්ය ශ්‍රාවකයා මනුස්ස ලෝකයේ සැපයට සතුටට ප්‍රීතියට පත්ව තමන්ගේ ජීවිතය ගෙනියනවා ඒ වගේම මේ ජීවිතයෙන් පස්සේ මනුස්ස ලෝකවල ඉපදිලා දිව්‍ය ලෝකවල පහළ වෙලා සැපයෙන් සුවසේ ප්‍රීතියෙන් කල් ගෙවනවා දැන් එතකොට මේ manuss ලෝකේ ඉපදිලා ඉන්න අපි අතර ඉන්න අපි පේන අපි දකින මිනිස්සු යමෙක් සැප විඳිනවා නම් ඒ සැප විඳින්නේ ප්‍රාර්ථනාවකින් බලාපොරොත්තුවකින් ආයාචනාවකින් නෙවෙයි එයා විසින් අතීත ජන්මයන්හිදී හෝ මේ ජන්මයේදී අනුගමනය කරන ලද ඒ ප්‍රතිපදාව පිළිවෙතෙහි ප්‍රතිඵල විදිහටයි කියා අපිට හිතන්න පුළුවන්. එසා සැපය නිකන් ලැබෙන එකක් නෙවෙයි. ඊට අදාළ ප්‍රතිපදාවට ලැබෙන ප්‍රතිඵලයක්. ඒ වගේම පින්වතුනි තවත් බලාපොරොත්තුවක් තමයි පිරිවර සම්පත් යසස ලැබීම භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා පිරිවර සම්පත් කැමති ආර්ය ශ්‍රාවකයා පිරිවර සම්පත් වැඩෙන්න යැදීම ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් ඒක සිද්ධවන්නේ නැහැ. පිරිවර සම්පත් ලැබෙන්න නම් ඊට අදාළ ප්‍රතිපදාව අනුගමනය කළ යුතු වෙනවා. ඒ ප්‍රතිපදාව ඒ පිළිවෙත ඒ පුණ්‍යක්‍රියාවල නිරත වෙන තැනැත්තා ඒ නිසාම පිරිවර සම්පත් ලබනවා. මනුස්ස ලෝකේ පරිවාර සම්පත්තියෙන් ඇතුව සතුටින් සුවසේ තමන්ගේ කඩයුතු කරගන්නවා. දිව්‍ය ලෝකවල දිව්‍යමය පරිවාර සහිතව තමන්ගේ කටයුතු මනවින් ඉෂ්ට සිද්ධ කරගන්නවා. ඒ වගේම මේ manuss ලෝකේ ඉන්න හැමෝගෙම බලාපොරොත්තුවක් තමයි මේ manuss ජීවිතයේ මරණයටපත් වුණාට පස්සේ අභාවයටපත් වුණාට පස්සේ නැවත වතාවක් සුගතියක ඉපදීම අඩුම මේ manuss ලෝකේ මේසුන් අතර පින්වත් උපතක් ලබා ගන්න එක දෙවියන් අතර පින්වත් උපතක් ලබා ගන්න එක මනුස්ස ලෝකේ ඉපදුනත් ඒ උපත පින්වන්ත නොවේ නම් ඒ උපත සැපවන්ත නොවේ නම් සැපයට ළඟා වීමට නොහැකි නම් මනුස්ස ජීවිතයට ආවත් එහි ප්‍රයෝජනයක් නැති වග අපිට බොහොම පැහැදිලියි. එනිසා ලබන මනුස්ස ජීවිතය පින්වත් ජීවිතයක් සැප විඳිය හැකි සැපයට ළඟා විය හැකි කරුණු සහිත ජීවිතයක් විය යුතු වෙනවා. දැන් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රතිපදාවක් අනුගමනය කිරීමෙන් විතරයි ආයුෂය වර්ණය සැපය පිරිවර සම්පත්තිය ස්වර්ගය නැත්තං සුගතිය ලැබිය හැක්කේ කියා. පින්වතුනි මේ ධර්මය තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන කාරණාව දිහා අපි දැකිය යුත්තේ අපේ කැමැත්ත කොහොමද අපි ඉටු කරගන්නේ කියලා. මේ බලාපොරොත්තු අපි ළඟ තිබෙනවා. හිත කැමැත්තක් අපි ළඟ තිබෙනවා. හේතුවක් නැතුව ලෝකයේ කිසිවක් සිද්ධවන්නේ නැහැ. සමේ හේතු අපි හදාගන්නේ කොහොමද? ධර්මයේ තුලම පැහැදිලි කරන කරුණු ඇසුලින් මේ ප්‍රතිපදා මොනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ආයුෂ කැමැති වන ආර්ය ශ්‍රාවකයා දීර්ඝායුෂ ලබන්න නම් කුමක්ද කළ යුත්තේ? එකක් තමයි මිදීම අනික තමයි යෙදීම මොකද්ද මිදීම පානාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕනේ ප්‍රාණඝාතය කිරීමෙන් සත්වයන්ගේ ආයුෂ අකාලයේ අතරමඟදී නැති කරලා දානවා අතරමඟදී තව සත්වයෙකුගේ ආයස පැහැර ගැනීමෙන් ප්‍රතිඵලය විදිහට එකද විපාකයේ විදිහට ඒ සිද්ධ කරන ප්‍රාණඝාතකයාගේ ආයසයද අතරමඟ නතර වෙනවා අඩු ආයස සහිතව උපතක් ලබනවා චුල්ලකම්ම විභංග සූත්‍රයේ මේ කාරණාව පැහැදිලි කළා එසා ප්‍රාණඝාතයෙන් සත්ව හිංසාවෙන් මිදෙන කෙනාට තමයි දීර්ඝායස ලබන්න පුළුවන්කම තිබෙන්නේ. ඊළඟට යෙදීම ප්‍රතිපදාව තමයි ආහාර පාන දන් දීම. ආහාර පාන දන් දීම සත්වයා තුල ආයුෂය වැඩි කරන්න ආයුෂය පවත්වාගෙන යන්න බොහෝ කල ජීවත් වෙන්න හේතු වෙන එකක්. එසා සුදුසු ආහාර පාන දන් දීම, පරිත්‍යාග කිරීම, දිගාසිරි සම්පත් ලබන පිනක් බවට පත් වෙනවා. එනිසා සත්ව ඝාතනයෙන් මිදලා සත්ව හිංසාවෙන් තොර වෙලා ආහාර පාන දන් දීම පරිත්‍යාග කිරීම මනුෂ්‍ය ලෝකවල ඉපදিলা දිගාසිරි සම්පත ලබන්න හේතුවක් දිව්‍ය ලෝකවල පහළ වෙලා දෙවියන් අතර දිගු කලක් සම්පත් විඳින්න හේතුවක් බවට පත් වෙනවා ඒ වගේම පින්වතුනි ලස්සන වර්ණ සම්පත්තිය වර්ණ සම්පත්තිය දුර්ලභ කාරණාවක් පිවිතුරු ප්‍රියමනාප කාන්තිමත් ශරීරයකින් යුතුව මනුස්ස ජීවිත ගත කිරීම ඊටාම දුර්ලභ කරුණක්. ඒක ප්‍රාර්ථනා කිරීමෙන් බලාපොරොත්තු වෙන් යැදීමෙන් යාඥාවෙන් සිද්ධවන්නක් නෙවෙයි. ඒක සිද්ධවන්නේ හේතුඵලවාදීවයි. ලස්සන ලබන්න අවශ්‍ය ප්‍රතිපදාව ධර්මයේ තුල පැහැදිලි කළා එකක් තමයි ප්‍රාණඝාතයෙන් මිදීම. සත්ව ඝාතනය කරන අය විරූපී වෙලා උපදිනවා. සත්ව හිංසා කරන අය විරූපීව උපත ලබන්න එක හේතුවක් වෙනවා. එසා සත්ව ඝාතනයෙන් මිදීම ප්‍රියමනාප ලස්සන කාන්තිමත් ශරීරයක් ලබන්න හේතු වෙනවා. ඊළඟට මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කිරීම තුල ඒ පුද්ගලයාගේ විකෘති භාවයක් අවලස්සන බවක් ඇති වෙනවා. ඒ පස්වන ශික්ෂාපදය සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී මේ සුරාමේරයෙන් මිදීම තුල ප්‍රියමනාපකාන්තිමත් ලස්සන ශරීරයක් ලබන හේතු සමුදායක් Taman තුල ගොඩනගා ගන්නවා. ඒ වගේම ආහාර පාන දන් දීමත් ලස්සන ලැබෙන්න හේතුවක්. ප්‍රියමනාප ලස්සන රූපයක් ලබන්න ආහාර පාන දාණය ඊට වැදගත් වෙනවා. ඒ වගේම ලස්සන ලබන තව පින්කමක් තමයි වස්ත්‍ර දාණය. වන්න දෝ හෝති වත්තදෝ. වස්ත්‍ර දන් දීමෙන් ලස්සන ප්‍රියමනාප රූප සම්පත්තියක් ලැබීමේ උදාරතර කුසලයක් සිද්ධ වෙනවා. වස්ත්‍ර ගණයේ උතුම්ම වස්ත්‍රය කටින චීවර පූජාව සිවුරු පූජාව අටපිරිකර පූජාව වගේම ඔබ දෙන ඇඳුම් පැළඳුම් වස්ත්‍ර ඕනම කෙනෙකුට දන් දීමෙන් පරිත්‍යාග කිරීමෙන් මේ මහා කුසලය સિદ્ધ කර ගැනීම හැකියාව ලැබෙනවා. ඒ වගේම කෙනෙක් තුල ප්‍රියමනාප ලස්සන රූප සම්පත්තියක් ලබන තවත් මානසික හේතුවක් තමයි චුල්ලකම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා ඊර්ෂ්‍යා නොකර සිටීම. අන් අයට ඊර්ෂ්‍යා කිරීමෙන් අන් අයගේ රූපයට ඊර්ෂ්‍යා කිරීමෙන් සම්පත්වලට ඊර්ෂ්‍යා කිරීමෙන් ඊර්ෂ්‍යා පරවශව ඒ දිහා බැලීමෙන් තමන් තුළම විකෘති භාවයක් ඇති වෙනවා. තමන් තුල අප්‍රසන්න ස්වභාවයක් ඇති වෙනවා. තමන්ගේ වර්ණ සම්පත්තිය පිරිහිලා යන කරුණක් බවට පත් වෙනවා. එනිසා අන් අයට ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකීලා අනුන්ගේ සම්පත් දැකලා අනුන්ගේ යහපත දැකලා අන් අය තුල දියුණුව දැකලා මුදිතා ගුණය දියුණු කරගන්න කෙනා ඊටාම ලස්සන ප්‍රියමනාප රූප සම්පත්තියකට හිමිකරුවෙක් බවට පත් වෙනවා. මනුස්ස ලෝකයේ ඉපදුනොත් ඊටාම ලස්සන මනුස්ස රූපයක් එයාට ලැබෙනවා. ඒ වගේම දිව්‍යයන් අතර දිව්‍ය ලෝකේ දිව්‍යමය ලස්සනකින් බැබලි බැබලි ජීවත් වීමේ වාසනාව උදා වෙනවා. ඒ නිසා පින්වතුනි ලස්සන කැමති කෙනා මේ ඉහත සඳහන් කළ පින් කිරීමෙන් කුසල් කිරීමෙන් ඊර්ෂ්‍යා නොකොට අන් අය දිහා මුදිතා ගුණයෙන් ඉවසා දරා ගැනීමෙන් සතුටු වීමෙන් ඒ වගේම අනුමෝදන් වීම අන් අයගේ ලස්සන ප්‍රියමනාප බව දැකලා Taman තුල සතුටු වීම අන් අයගේ සම්පත් දැකලා තමනුත් එයින් සතුටු වෙන්න පුළුවන් උසස් මානසික ස්වභාවයක් ඇති කරගත්තම දිව්‍ය මනුස්ස ලෝකවල ලස්සන ජීවිත ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඊළඟ කරුණ තමයි පින්වතුනි සැපය. සැපය කියන්නේ දුර්ලභ කාරණාවක්. සැපය කායික සැපය සහ මානසික සැපය කියලා කොටස් දෙකයි. කායිකව සැප විඳිනවා පහසුකම් සහිතව මානසිකව පහසුකම් භුක්ති විඳීමෙන් සැපයක් ලබනවා. ගිහි ජීවිතයේ ලබන සැප ගිහි සැප, පැවිදි ජීවිතයේ ලැබෙන සැප පබ්බජිත සැප. මේ ලෝක ජීවිතයේ ලබන සැප තිබෙනවා, පරලොව ජීවිතයේ ලබන සැප තිබෙනවා. ලෝකයේ තුල ඉඳිමින් ලබන සැප ලෞකික සැප ලෝකයෙන් ඈතර වීමෙන් ලබන නිර්වාණ සුවය ලෝකෝත්තර සුවය සැපය. එසා මේ ආකාරයට සැප ආකාර විවිධාකාරයෙන් දක්වන්න පුළුවන්. සැපය ප්‍රාර්ථනා කිරීමෙන් බලාපොරොත්තු වීමෙන් යැදීමෙන් ලැබෙන්නක් නෙවෙයි. සැපය ලැබෙන්නේ ප්‍රතිපදාවකින් මොනවද සැප ලබන ප්‍රතිපදා කෙනෙක් නිතර ප්‍රාණඝාතයෙන් විදලා පළවෙනි සිල්පදේ රකින්නවා නම් සොරකමින් ඈත් වෙලා දෙවන සිල්පදේ රකින්නවා නම් කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීලා තුන්වන සිල්පදේ රකින්නවා නම් බොරු කීමෙන් වැළකීලා හතරවන සිල්පදය ආරක්ෂා කරනවා නම් මත්පැන් මද්ද්‍රව්‍යයෙන් මිදලා පස්වන සිල්පදය ආරක්ෂා කරනවා නම් එයා සැප ලබන කෙනෙක් බවට පත් වෙනවා. එසා පංචශීල ප්‍රතිපදාව සැප ලබන කුසල. දස අකුසලයෙන් මිදලා දස කුසලයේ යෙදීම සැප ලැබෙන ප්‍රතිපදා. එසා පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරගනිමින් සීලයෙහි උසස් බවටපත් වෙලා ඉන්ද්‍රිය සංවරයේ යෙදෙන කෙනා කායික මානසික සැප ලබන කෙනෙක් බවටපත් වෙනවා. ඒ වගේම අපි යෙදෙන කරුණු ගැන ගත්තොත් ආහාර පාන දන් දීම සැපයට හේතුවක් සුකස්ස භාගී හෝති ඒ වගේම නිවාස නිවාසවලට අයත් ද්‍රව්‍ය ඇඳපුතු මේ සාදිය දන් දීම පරිත්‍යාගයෙන් නිවාසවල සැප ලැබෙන උසස් කුසලයක් සිද්ධ වෙනවා යාන වාහන පරිත්‍යාග කිරීමෙන් දන් දීමෙන් ඒවා ලබන කුසලයක් ලබනවා ඒ වගේම උපභෝග පරිභෝග වස්තු දන් දීමෙන් පරිත්‍යාග කිරීමෙන් මිනිස්සෙක් විදියට අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය කෙනෙකුට නැති බැරි කෙනෙකුට වේවා ඒ වගේම දන් දීම පූජා බුද්ධෙන් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ නමකට දෙන දානයක් වේවා අනුග්‍රහ බුද්ධියෙන් නැතිබැරි කෙනෙකුට දෙන පරිත්‍යාගයක් වේවා මේවා සැපේ සඳහායි හේතු වන්නේ සකුසලයේදීම සැපයට හේතු වන්නක් සැප නිකන් ලැබෙන්නේ නැහැ කායික සැප ලබන්න අවශ්‍ය පහසුකම් පරිත්‍යාගයේ දානේ හේතු වෙනවා පංච සීලය අට සීලය දස සීලය ආදී සීලය හේතු වෙනවා මානසික සැපේ ලබන්න භාවනාව හේතු වෙනවා. එසා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල නිරත වන තැනැත්තා මේ ලෝක වශයෙන් සැප විඳිනවා. අනුන්ට ඊර්ෂ්‍යා නොකරමින් උත්ථාන වීරියෙන් යුක්තව දහදිය මුගුරු වගුරුවමින් ධාර්මික උපයාස අපයා ගනිමින් දැහැමිව ජීවත් වන තැනැත්තා ඒ වගේම ජීවිතය හොඳ කලමනාකාරීත්වයකින් තමන්ගේ ජීවිතයේ කලමනාකරණය කරගන්න තැනැත්තා සැප විඳිනවා. ඒ වගේම තමන්ගේ දියුණුව වගේම අන් අයගේ දියුණුව සඳහා අතහිත දීලා ක්‍රියා කරන තැනැත්තා සැප විඳිනවා. තමන්ගේ මෙලව දියුණුව වගේම පරලොව දියුණුව සඳහා කුසල යෙදෙන තැනැත්තා සැප විඳිනවා. මේ විදිහට සැපයට අවශ්‍ය ප්‍රතිපදා මේ ජීවිතයේදී අපි සම්පූර්ණ කරගත යුතු වෙනවා. ඊළඟ දුර්ලභ කරුණ තමයි පරිවාර සම්පත්තිය. පිරිවර සම්පත්තිය කෙනෙකුට ලැබෙන්නේ එකක් තමයි මිදීම. මොනවයින්ද මිදෙන්න ඕනේ? බොරු කීමෙන් මිදෙන්න ඕනේ. බොරුවෙන් තමන්ගේ පිරිවර තමන්ට නැති වෙලා යනවා. අවිශ්වාසය ගොඩ නැගෙනවා. පිරිවර සම්පත් නැති වෙනවා. ඒ වගේම කේලම් කීම තුල අනුන් කෙටවීම තුල තමන්ගේ පිරිවර සම්පත්තිය නැති වෙනවා. පරුස්ස වචනයෙන් දැනවැදීම, දොස් නැගීම, නිନ୍ଦා කිරීම, අපහාස කිරීම තුල තමන්ගේ පිරිවර නැති වෙනවා. එතකොට තමන්ගේ පරිවාර සම්පත්තියට අම්මා තාත්තා දූ දරුවෝ ස්වාමි බිරිඳ ආදී යහළු මිතුරන් අපි ළඟ ඉන්නේ අපේ වචනය හොඳ නම් විතරයි. වචනය පාරිශුද්ධයි නම් වචනය ප්‍රියමනාප නම් ඔවුනොවුන් එකිනෙකා බැඳී පවතිනවා. වචනය අප්‍රසන්න අමිහිරි කටුක වූ විට රළු වූ විට තියෙන හිතවත්කම නැති වෙලා අමනාපකම ගොඩනැගිලා පිරිවර සම්පත්තිය Tamanට අහිමි වෙලා යනවා. ඒක තමයි ප්‍රතිපදාව. එතකොට මුසාවාදයෙන් තොර වෙලා සත්‍යවාදී නම් කේලමෙන් තොර වෙලා සාමයේ සඳහා කතා කරනවා නම් පරුස වචනයෙන් මිදලා ප්‍රියමනාප වචනයෙන් කතා කරනවා නම් ඔබේ පිරිවර සම්පත් වැඩි වෙනවා ඒ වගේම පිරිස් එකතු කරගෙන බොහෝ පිරිස් සමග දාන ආදී පින්කම්, සීලාදී පින්කම් සිද්ධ කරන අයට පිරිවර සම්පත් වැඩි වෙනවා. ඒ වගේම අන් අය කෙරේ කරුණාවෙන් කටයුතු කරලා දුකටපත් වෙච්ච අයට උදව් උපකාර කිරීමෙන් පිරිවර සම්පත්තිය වැඩි වෙනවා. මෛත්‍රිය පැතරවීමෙන් හැම දිනාටම යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු කිරීමෙන් පිරිවර සම්පත්තිය වැඩි වෙනවා. විශ්වාසනීය භාවයේ ගොඩනැගීම නිසායි තමන් තුළ පිරිවර සම්පත් ඇතිවන්නේ. ඒ වගේම පින්වතුනි ඊළඟ බලාපොරොත්තුව තමයි ස්වර්ගය නැත්තං සුගතියටපත් වීම. සුගතියටපත් වෙන්නේ මේ මනුස්ස ජීවිතයේ අතහැරලා යාම තුල. දැනුත් අපි ඉන්නේ සුගතියකයි. මනුස්ස ලෝකය ඊටාම පින්වත් සුගතයක්. දිව්‍ය ලෝක සුගතේ. සැප ඇති තන සුගතයයි. සුගතියට යන්න නම් දුගතියට යන මඟ වසා ගන්න වෙනවා. දුගතියට යන මඟ පංචශීල ප්‍රතිපදාව කඩන එක පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමෙන් සුගතිගාමි වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්හි නිරත වීම සුගතියට මාර්ගයයි. දානය සුගතියට මාර්ගයක්. භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා හෝ සිල්වත් ගුණවත් අයට දෙන දානේ ඒ වගේම නැති බැරි අයට දෙන දාණය, මිනිස්යන්ට දෙන දාණය, දෙවියන්ට දෙන දාණය, තිරිසන් සතුන්ට දෙන දාණය, ආහාර ආදී සම්පත් පරිත්‍යාග කිරීම දාණයටයිට වෙනවා. ඒක ආහාර පාන, ඇඳුම් පැළඳුම්, මෙල මුදල් සම්පත් ගේ දොර ඉඩ කඩම් වේවා මේ ඕනම දෙයක් තමන් සතු උපභෝග පරිභෝග වස්තු දන් දීමේ හැකියාව තිබෙනවා. ඒක ස්වර්ගයට සුගතියට මාර්ගයක් වෙනවා. සීලය ගත්තාම පංච සීලය අට සීලය දස් සීලාදී සිල්වත් බව තමන් තුළ හික්මීම සංවරය ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම සුගතියට මාර්ගයක් වෙනවා ඒ වගේම භාවනා කිරීම සිත දියුණු බවට පත් කර ගැනීම සුගතියට, දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයටද මාර්ගයක් වෙනවා. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන උතුම් රත්නත්‍රයේ කෙරෙහි සිත් පහදවාගෙන යමෙක් කටයුතු කරනවා නම් බුදු ගුණයෙහි සිත් පහදවා ශ්‍රද්ධාව ඇති කර ගැනීම ධර්මයේ සිත් පහදවා ශ්‍රද්ධාව ඇති කොට ගැනීම සංඝ රත්නයේ සිත් පහදවා ශ්‍රද්ධාව ඇති කිරීම සුගතියට මාර්ගයක්. මට්ට කුණ්ඩලී දරුවා දිව්‍ය ලෝක යන්නේ බුදු ගුණේ සිත් පහදවා. චත්ත මානවක කුමාරයා දිව්‍ය ලෝකයට යන්නේ තුනුරුවන් විශේෂිත පහදවාගෙනයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ලක්ෂණ සූත්‍රයේ පැහැදිලි කළා තමන්ට දිව්‍ය ලෝක සම්පත්, manuss ලෝක සම්පත් ලබන්න මේ ක්‍රියාවන් හේතු වෙන හැටි. ඒදී ලක්කන සූත්‍රයේ පැහැදිලි කළා කය වචනය සිත සංවර කර ගැනීම සුචරයතයේදීම දන් දීම දෙමව්පියන්ට ගුරුවරුන්ට සැලකීම පැවිදි උතුමන්ට සංග්‍රහ කිරීම ඒ වගේම යහපත් කුසල ධර්මයන්හි යෙදීම අකුසල ධර්මයන්ගෙන් වැළකීම දෙව් මිනිස් ලෝ උපත ලබන්න හේතු වුණා කියලා. එකෙන් පැහැදිලි වෙනවා තමන්ගේ යුතුයකම් කොටස ඉටු කිරීම ස්වර්ගයට මාර්ගයක් වෙනවා. ඒදී පැහැදිලි කරනවා මේ ආදී උතුම් ක්‍රියාවන් සිද්ධ කළ අවසාන ආත්ම භාවයේදී බුද්ධත්වයට පත් වෙලා මනවින් පිහිටි පා ඇති බවට පත් වෙන්නත් මේ උතුම් ක්‍රියාවන් හේතු වුණා කියලා ලක්කන සූත්‍රයේ පැහැදිලි කළා. එසා පින්වතුනි අප ඕනම කරුණක් බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනාවෙන් පමණක් ලැබෙන්නක් නෙවෙයි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාවයි පිළිපැදිය යුත්තේ මේ සූත්‍රය තුල පැහැදිලි කරලා දුන්නේ භාග්‍යවතුන් වහන්සේ කාරණාව එසා ආයුෂයේ වර්ණය පරිවාර සම්පත්තිය කීර්තිය ස්වර්ගය උසස් කුලයේ ඉපදීම යනාදී උදාර කාම සම්පත් වලට ඇලුම් කිරීම ඊට ප්‍රාර්ථනා කරන අය අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා අපමත්තෝ උභෝවත්තේ අදිගන්හාති පණ්ඩිතෝ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වහන්නේ අප්‍රමාදීව යෙදීම නුවණැත්තං ප්‍රශංසා කරනවා අප්‍රමාදී නුවණැත්තා මෙලොව පරලොව දෙකේහිම සැප ලැබෙන කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා මෙලොව තමන්ගේ ජීවිත සතුටින් සුවසේ ගත කරන්නත් සංසාර ගමනේ දෙව්ලොව මිනිස්ලොව යහපත් පින්වත් උපතක් ලබා ගන්නටත් අවශ්‍ය පුණ්‍ය ප්‍රතිපදාවන් මේ ලස්සන මනුස්ස ජීවිතයේ තුල මේ වටිනා මනුස්ස ජීවිතයේ තුල වගේම මේ සන සම්පත්තිය තුල අපේ ජීවිත දීර්ඝ කාලයක් පවතිනක් තිබේ. ඊටාම කෙටි කලයි වැඩ කළ හැක්කේ කෙටි කලයි කුසලයේ යෙදිය හැක්කේ කෙටි කලයි මේ කාලය තුල යහපත් ක්‍රියාවන්හි නිරත වෙන්න බුද්ධිමත්ව අවබෝධයෙන් ඥානාන්විතව කටයුතු කරන්න උත්සාහවත් වෙමු කියන කාරණාවයි අද මේ ධර්ම දේශනාව තුළින් ඔබට පැහැදිලි කරන්නේ. ආ ආකාසට්ඨා චබුම් අට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චබුම් අට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම දේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කිරිවත් තුඩුව යකහලුව විවේකාරාමාධිකාරී කොරණ රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය පෝజ్యපාද ගෛරෑනගම විනීත ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු 2025 නව වසරේදී සියවස අභියස සිටින අභිමානනීය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වයෙන් කටයුතු කරන්න.